ශ්‍රී රංග මඩලේ. කැත්ලීන් ජයවර්ධන රචනා කළ නාට්‍යය. රඟපෑම් ලාල් සරත් කුමාර, කිලීරියන් පෙරේරා, නීලිකා මද්දුම, සකුන්තා ප්‍රසාදිනී බදුගි. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසිංහ. පෙරේය. යෂු යෂු ඕකද මං අදාවේ වට ඇත්තම කියලා යන්න මං හිතුවා. මොන? කොහොමද ඔයා ඒක හිතුවේ? මටත් ඔයාට ඇත්තම කියන්න හිතලා තිබුණ හින්දා. හ්ම්. හරියටම තේරුන්නේ නැහැ. ඔයයි මායි එකට ජීවත් වුණා හරියටම අවුරුද්දක්. ඔව්. අපට විවාහ සහතික තිබුණේ නැහැ. මගුල් පෝරු ජය මංගල ගාථා අෂ්ටක ඒ කිසි දෙයක් නෑ නෑ දෑයු නෑ යාළුවෝ නෑ ඉතින් මේ ආදරය කියන එකට ඒවයේ ප්‍රයෝගිතාවයක් ඇත්තෙම නැත්ත කියලා මොන පිස්සුද ආදරයට කොහොමද ඒව උදව් කරන්නේ නෑ නෑ මං හිතන්නේ ඔයා වැරදි. මොනවා? ඔයාම නේද එතකොට ඒ දවස්වල බොහොම පඬිතමානීව නෑ කලෝ නෑ කවදාවත් නෑ අපිට ඔය සාම්ප්‍රදායික අත්සන් එතකොට නිල සාකිකාරෝ ඒ කිසි දෙයක් ඕනි කරන්නේ නෑ මට විශ්වාසයි ඔයාගේ ආදරේ. <laughs> ඒ වගේම තමයි මගේ ආදරේ. <laughs> ඒක හරියට අර මහා මේරුවද මොකක්ද කියලා කන්දක් තියෙනවා නේද? සුලි සුලකකටවත් හොල්ලන්න බැරි. <laughs> ආන්නේ වගේ තමයි. ඒ වුණත් යසෝ living together කියන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ රටේ සංස්කෘතියට මේ රටේ ඉතිකාන කැලම ඔය සංස්කෘතික හඳ මිටේ ඔයාගේ මගේ ආදරේ ළඟදී කොහොමද ඌවට වටිනාකම් එකතු වෙන්නේ අපේ ආදරේ මොන තරම් ශක්තිමත්ද මොන තරම් ස්ථාවරද <laughs> ඉතින් මේ වගේ බල සම්පන්න දෙයක් තහවුරු කරන්න වෙන කාගේවත් අත්සනක් ආඹුයි පොක්කබල කොණි කරනවා තාපි. මොකද ඉතින් ඔය හිනාන්නේ පිස්සුමද? කැලෝ එදා මං ඔයාට කිව්වේ මොන්න තරම් ගල් පැලෙන මුසාවාදයක්ද? ඒක මොන වගේ මිත්‍යාවක්ද කියන එක. එතකොට එතකොට ඔයා කියන්නේ සාම්ප්‍රදායික විවාහ, සාම්ප්‍රදායික අත්පැන් වැඩි, සාම්ප්‍රදායික නූල් බැඳීම් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට වටිනාකමක් එකතු කරනවා කියලාද? මන්ද ඒවට විශේෂ වටිනකම් නැතුව ඇති. ඒ ඒවා එක්තරා අත්වලක් සපයනවා ආදරයට. ආදරේ පැවැත්මට. ඒ කියන්නේ ජීවිතේට. සාම්ප්‍රදායික චින්තනයට. හැඟීම් උත්තේජනයට. මට මට තේරෙන්නේ නෑ යසෝ. හරි හරි. දැන් ඉස්සෙල්ලම මට කියන්නකෝ මාස 3කට පස්සේ අත ඔයා මාව හම්බෙන්න ආවේ ඇයි කියලා මේ නිමිත්ත සතහටම සමු ගැනීම නේද මං කියවන්නේ අශෝ අද මං ආවේ වට ඇත්තම කියලා යන්න <laughs> ඔයා කියන්න ඕනේ නැහැ කැලුම් <laughs> මං දන්න ඔය ඇත්ත මොකද්ද කියලා මොකද්ද ඕන්න මම ඔයාගේ යටි හිත කියවනවා. හොඳේ? <laughs> ලෑස්ති දහන් ඉන්න. හ්ම්. ඔව්. කියවමු බලන්න. හ්ම්. හැබැයි මෙහෙම කියන්නේ ඔයා. මම නෙවෙයි. හ්ම්. හරි. ඔන්න මං ආවේ යශෝ ඔයාට ඇත්තම කියලා යන්න. ඔව්. ඇත්තම ඇත්ත මේක තමයි. ඔයා හරි. මං අනුත්‍යාට ආදරය කරනවා. හිතාගන්න බැරි තරමට ආදරය කරනවා. ඒක ඔයා හිතින් මවාගත්තු හිතලුවක් කියලා මං කිව්වේ ඔයාව රවට්ටන්න. <laughs> මට උවමනා වුණේ ඔයාව කූල් ඩවුන් කරලා ෂේප් එකේ තියාගන්න විතරයි. ඔයා අනුසයාගේ ඔෆිස් එකට ඇවිත් පිස්සු නටයි කියලා මම බය වුණා. ඒ දැන් මේ වෙනකොට කාලය ඔයාගේ ආවේග යම් තාක් දුරකට පාලනය කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් යෂෝ අපි දෙන්න වෙනුවෙන් කුලියට ගත්තු මේ ඇනෙක්ස් එකට තවදුරටත් කුලියේ ගෙවාගෙන ඉන්නවයි කියන එක තේරුමක් නැති වැඩක් නේද? හ්ම්. දැන් ඉතින් මට තවදුරටත් ඔයාගේ තනි රකින්න පුළුවන් කමක් නැහැ. හේතුව ශරීරෙන් ඔයා ළඟට වෙලා ඉන්න හැම මොහොතකම මං හදවතින් ජීවත් වෙන්නේ අනුසයා එක්ක. මොකද කියන්නේ? වැරදිද? මොකක් හරි මිස්ටේක් එකක් එහෙම තිබුණාද? කොහොමද වැරදි කියන්නේ? <laughs> කොහොමද ඔයා ওই වගේ පැහැදිලිව නිවැරදිව මාත් එහෙනම් ඇත්තම කියන්නද කැලුම් කියන්න කියන්න දැන් ඉතින් කිසි ආරවුලක් නැහැනේ අපිට පුළුවන් සම්මුති සම්පන්නව සමුගන්න living together ඔව් අපි එකට ජීවත් වෙන්න පටන් ගත්තේ මහා ප්‍රහර්ෂයකින් <laughs> අපේ හිත අපේ ශරීර කෝඩු අහසේ බලාපොරොත්තු එක්ක මුසු වෙවි පා වෙවි යනවා වගේ තමයි කැලුම් මුලදී අපිට දැනුනේ <laughs> පරමානන්දේ එහෙම නැත්තම් ස්වර්ග සැපේ කිව්වේ ඒකට කැලුම් කැලුම් අපි හැමදාම මේ විදිහටම ඉන්නව නේද? නැතුව නැතුව. මේ විදිහට නැතුව අපි මේ ඔයා කවදාවත් මාව දාලා යන්නේ නැද්ද? කිසු කතා කරනවද යශෝ? මගේ ලෝකය <laughs> මගේ ලෝකේ හැම තැනකම ඉන්නේ ඔය ඔය ඔය ඔය තමයි මගේ එකම රජින අර සින්දු අහනකොට මේ මොන සින්දුවද <laughs> කියන්නකෝ පින්තුල ලෝකයක් කොයින් දුර වගේ. <laughs> එහෙම නේද? ඔව් කැලුම්. මන් දන්නවා කැලු. ඔයා එදා මට ඒ කිව්වේ බොරුවක් නෙවෙයි කියන එක. ඒක ඔයාගේ හදවත විශ්වාස කරලා ඔයාගේ හෘද සාක්ෂියට එකඟ වුමයි ඊටමට එහෙම කිව්වේ. මාව රවට්ටන්න නෙවෙයි. ඇත්ත. එහෙනම් එහෙනම් මොකක්ද යසු සිද්ධ වුනේ? සිද්ධ වුණ දේ අපිට අදාහ ගන්න බෑ නේද කියලා. අපේ හිත වෙනස් වුණා. දන්නේම නැතුව වගේ වෙනස් වුණා. අපිට අපේ ලෙන්ගතු හැඟීම් තවදුරටත් පවත්වාගෙන යන්න බැරි විදිහටම වෙනස් වුණා. හරියට ඒවයි හුලම් බහැලා ගියා වගේ. ඒක මේ ඔයාට විතරක් නෙවෙයි. මටත් සිද්ධ වුණා. මොනවා? ඒ කියන්නේ ඒ කියන්නේ ඔයාටත් මාව ටිකෙන් ටික එපා වුණා කියලාද? බොරු බොරු බොරු. මං කොහොමද ඒක විශ්වාස කරන්නේ? එහෙම වුණා නම් මගේ අනුසයාගේ සම්බන්ධය ඉව වැටුණු ගමන් අර විදියට යක්ෂණියක් වගේ හැසිරෙන්න වාට පුළුවන්කමක් ඇති වෙන්නේ කොහොමද? ඒකට තමයි කැලුම් ආදරේ ව්‍යාජය කියන්නේ. ඇත්තටම කාටද මේක 탁කිටම තේරුම් ගන්න පුළුවන්? ඇත්ත. ඔයාගේ අනුසයාගේ කනෙක්ෂන් එක ඉව වැටුණු ගමන් මං යක්ෂාරූඪ වුණා තමයි. <laughs> ඒකටම ඔය දන්නේ නෑනේ. ඇල්මෙරි කියන යන සම්බන්ධයකට උත්තේජනයක් ලබා දෙන ඒ මැරීගෙන යන ආදරේ පණ කන්වන එකම උත්තේජක යන්නත අනිකාගේ අනියම් සම්බන්ධය කියන එක මේක හරි අපත්තන්ස කතාවක් නියසෝ එතකොට ඔයා මාව අනුසයාගෙන් බේරගන්න හැදුවේ ඒ දවස්වල ඔයා ඇත්තටම මට දැඩිව ආදරය කරපු නිසා නෙවෙයිද? නෑ කැලුම්. නෑ. පණ ඇත ඇත තිබුණු ආදරයකට අනුසයා හුලම් පිම්බා. පණේ පැත්තුවා. එච්චරයි. ඒක තමයි මට ඔයාට කියන්න තියෙන විමල් යශෝදරා එහෙම කියනකොට මාව කන පිට ගැහුවා වගේ මං මං කොල්ම වෙනා විමල් ඇයි මම බලාපොරොත්තු වුණු විදිහේ රියැක්ෂන්ස් නෙවෙයි එයාගෙන් මට අල්ලා ගාපම් මං මොකක්ද ඉතින් දැන් ප්‍රශ්නේ විසඳුණානේ මේ යශෝ උඹ නිදහස් කළා කියන්නේ මගේ හිතේ හැටියට අනසුයා එක්ක එක වහලක් යට අලුත් ලයිෆ් එකක් නෑ නෑ නෑ නිර්මල් යශෝ මාව නිදහස් කළේ අමුතුම જાතියේ විලංගුවකින් මගේ හිතට අලුත් විදිහේ මාංචුවක් දාලා ඇත්ත ඇත්ත මට නිදහස ලැබුණා මගේ මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා මිනිස්සයා දැන් මං ළඟ ඉන්නවා. මං එයාට ආදරෙයි. මගේ මගේ පණටත් ඇගෙන් ආදරෙයි. ඒත් ඒත් නිර්මල් ඒත් කියන්නේ තවත් මොනවද උඹට උමනා? ඒක ඒක වමනාවක්ම නෙවෙයි. එන්නත් මේ දවස්වල මගේ හිතට කඩාවදින් භයානක සිතුවිල්ලකුත් තියෙනවා අනිවාර්යයෙන්ම. දැන් මොකද්ද? කිසියම් දවසක කිසියම් අවස්ථාවක මම මේ විදිහටම මේ තරමටම යසෝට ආදරය කළා නේද කියන සිතුවිල්ල. <laughs> ඉතින් කලුම් ඒ ආදරේ දැන් වෙන තැනකනේ ස්ථානගත වෙලා තියෙන්නේ. නිර්මල් ඒකම තමයි ප්‍රශ්නේ. යශෝ මට ෂොක් ට්‍රීට්මන්ට් එකක් දුන්නේ. ඔන්න ඔය රෝගී මානසිකත්වයටම තමයි. අනේ මේ කෑනු ගා හිටහන් ඔක්කොම ඉවරනේ ඉතින්. දැන් දැන් දැන් කාටද මොකටද බය වෙන්නේ? බය වෙන්නේද? ඔව්. අනසුලා එක්ක විවාහ නොවි එයත් එක්ක එකට ජීවත් වෙනවා කියන එකට. මේක මේක දැන් මම පිටස්සනවා. පිටකන්නවා. හරි හරි මිනිස්සෝ එහෙනම් ඉතින් අනුසයාව කසාද බඳගනි. හා රෙජිස්ට්‍රාර් ගාවට ගිහින් මේ යෝජනාව කළා නිර්මල්. එවිලේ එවිලේ අනසුය කිව්වේ පිස්සුද? විකාර හීනයක් තියනද? නැත්තම් නැත්තම් ඔයා හීනේ බය කළාද කව හරියා? ඒ තනුසයා ඔයා මට පොරොන්දු වුණා නේද? මොනවාද? මුළු ජීවිත කාලෙම මාත් එක්ක එකට ඉන්නවයි කියලා. ඉතින් ඒකට ට්‍රැඩිෂනල් ලොකේෂන් එකකුත් ඕනද? හා? සාකිකාර ඕනද? අල්තාරයක් ඉස්සරහා ඉඳන් දෙවියන් විසින් එක් කරන ලද ඔබ දෙදෙනා මිනිසකු විසින් වෙන් කරනු නොලැබිය යුතුය වගේ කතන්දර අහන් ඉන්නත් ඕනද? මේ කන මාව විශ්වාස කරන්න බැරිද ඔයාට? මං ගැනද දෙවියන් වහන්සේ ගැනද නැත්නම් නැත්තම් මගේ අත්සන ගැනද ඔයා හොප්ස් යන්නේ? මනුස්සයාගේ ඒ ප්‍රශ්න වලට මම කව උත්තර තිබුණේ හිතන නව පරපුරේ කෙල්ලක්. විවාහයට එකඟ නොවන જાතියේ කැලුම්. ඉතින් උඹත් එකඟ නෑ නේද සාම්ප්‍රදායික විවාහයකට? මේ අර අර ප්‍රොෆෙසර් කියන විදියට විවාහය කියන්නේ මේ මේ මේ පසුගාමී සමාජයේ විකාර රූපී ජුගුප්සාජනක ආර්ථික ගණදෙනුවක් හැටියට නේද බලන්නේ අපි හැමෝම තේරුම් ගන්න හිටියේ ආදරය ප්‍රබල නම් හදවත ස්ථාවර නම් විවාහය එකට මුක්කු ගහන්නේ කොහොමද කියලා අපි තර්ක කළා තමයි. ඔව්. ඉතින් ඒ තර්කයේ කියන ගල්බැම්ම පුපුරවල හැරිය මහා බෝරක හිල්ල තමයි යෂෝ එදා ඉන්නේ. නෑ කලු. නෑ. නන්නාඳුන ස්ත්‍රී පුරුෂ දෙන්නෙක් අතරේ ආකස්මිකව හටගන්න ඔය හැඟීමට කියන්නේ ආදරයම නෙවෙයි. අනිත් එක ඔය හැඟීමට හුදකලාව ප්‍රාතිහාර්ය පාණ්ඩත් වේ. ඒකට ඕනි කරනවා පරිවාර සාධක කීපය. නැත්තම් ඒකට පැවැත්මක් තියෙන්න බෑ. හේතුව ඒ ආතරය පදනමීම තියෙන්නේ ආශාව නිසා. කොහොමටත් ස්ත්‍රී පුරුෂ ආතර බැම්ම මාතෘත්වයේ තරම් ශක්තිමත් නෑ කියලා. හරියට කියනවා නම් ස්ත්‍රී පුරුෂ ආදරයක දීර්ඝ කාලීන පැවැත්මට බාහිර රැකවල්ලුත් ඕන කරනවා. රැකවල්ලු? <laughs> ඔව්. සාම්ප්‍රදායික විවාහය මරණය දක්වාම ඇති ඇති යන්නේ බාහිර රැකවල්ලුත් එක්ක. <laughs> මේක හරියට සිකියුරිටි සිස්ටම් එකක් වගේ. නෑදෑ සහපිරිවර තමයි යම් යම් අවස්ථාවලදී ඒක ගිලිහෙන්න නොදී අල්ලගෙන උස්සගෙන ඉන්නේ. මගුල් පෝරුව. එතනින් ගියාම මංගල පෝස්ත. මගුල් මොදු. මෙන්න මේව තමයි. ඒක පදනමට ශක්තිමත් කරන්න හදන කුණු බතා. කැලුම් නූල කැඩෙන සුළු වුණාට ඇඟිලි සුදු නූලකින් ගැට ගන්න අවස්ථාවේදී ඔයා දන්නවද? හතකට විලංගුවක් වැටෙනවා. මංගල බේරනාත අපේ ලාමක හිත් චංචල කරනවා. ඔන්න ඔය වෙලාවේදී අපේ හිත් සූදානම් වෙන්න ගන්නවා අලුත් ජීවිතයකට. <laughs> දෙවියන්ගේ එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාගේ අර බන්ධනයේද අපි නතු වෙන්න පටන් ගන්නවා එතන. ඒක හරියට කොන්ක්‍රීට් වතාවයක් වගේ. මේවා විකාර රූපී චාරිත්‍ර කියලා බැහැර කළාට මොකද? අමුසැමියෝ ජීවිත කාලයක් එක වහලක් යට කූඩු කරලා තියාගන්න ජප කරන ආරම්භක මන්ත්‍ර තමයි මේ හැමදේම. කලුම් අපිට අපේ ආදරයට දීර්ඝ කාලීන පැවැත්මක් නොතිබුණේ ඒකයි. අපේ ආදරයට මේ කිසි දෙයක් තිබුණේ නැහැ. කිසි දෙයක් තිබුණේ නැහැ. මොනවා නෝ ඉතින් මේක ඇත්තද හා අකල් උඹත් පිළිගන්නවද ඔය අපබ්‍රංශ කතාව ඔව් ඒ අපබ්‍රංශ කතාවට එකඟ වෙන්න මට සිද්ධ වුණේ අපේ මුළු ජීවිතේම අපබ්‍රංශයක් බව තේරුම් ගියාට පස්සේ මොකක්ද නිර්මාල්මේ ජීවිතය කියන්නේ මොකටද අපි ආදරේ කියන්නේ? මේවට මේවට නොවරදින සුළු මෙරු වචනයක් සපයලා තියෙන జగත කවුද? අපි නිරන්තරවම ව්‍යාජයත් එක්ක නිවේදකම් කරන්නේ. මේ සමස්තේම ව්‍යාජයක් නෙවෙයිද? හ්ම්. හ්ම්. උඹ කියන කතාවෙත් මොකද්ද දෙයක් තියෙනවා නම් තමයි කරුම්. <laughs> තේරුම් ගනි මල්ලි. ජීවිතේට ආටෝප සාටෝප අවශ්‍යයි. සැරසිලි අනිවාර්යයි. <laughs> නැත්තම් ඉතින් ඔය ජීවිතය කියන මොකද්ද එක නිර්වචනවා. හිස් වෙනවා. හිස් වෙනවා. මේ හිස්කම දරා ගන්න එක ලේසි නෑ නිර්මල්. ආදරයට විතරක් තනියම ප්‍රාතිහාර්ය පාන්න බැරි. ඒකයි. පට්ටාලිය කඩානු වැටෙන්න නම් මොන මොනවා හෝ අතම්පහුව ටිකක් අටව ගන්න සිද්ධ වෙනවා. Kami apa dah? විජේවර්ධන වචනා කළ නාට්‍යය. රංගපෑන් කැලුම් ලාල් සරත් කුමාර නිර්මාණ හිලේරියන් පෙරේරා යසෝදරා නීලිකා මද්දු අනසුයා සකුන්තා ප්‍රසාදනී වදුති. නාද සංකලනය මලින්ද දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.